ආශස් ප්‍රසාසයේ ආශාසයේ සීතලයි ප්‍රසාසයේ උණුසුමයි කියලා අපි ගොරෝසුට පටන් ගත්තට මේ ආශාස ප්‍රසවාසයේ මුලැමැදාග මේ විචක්ෂණ බුද්ධියට විචාර බුද්ධියට ලක් කරලා බලනකොට මේ දෙකම ආශාසයේ මුලැමැදාග ප්‍රසවාසයේ මුලැමැදාග එක දිගට බලාගෙන යන තරම් සතිය කර්මණීය වෙනකොට සූර වෙනකොට පෞද්ගලික ලක්ෂණ වෙන් වෙලා අයින් වෙලා පොදු ගතිය සම ලකුණු පහළ වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී යෝගාවචරයාගේ රුචි අරුචිකම් වල විශාල වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. ආශ්වාසය මෙහිමයි ප්‍රශ්වාසය මෙහිමයි කියලා දෙක විචිතුරුව වෙන්ව සංසන්දනාත්මකව තියෙන තාක් හිත ඒක අභිරමණය කරනවා. දෙක සමවේගන එනකොට මේ සමාන දෙකක් බලනකොට හිත ඉබේම නීරස වෙන්න පටන් ගන්නවා. හිත කම්මැලි වෙන්න පටන් ගන්නවා. ඒකාකාරී ගතියක් තියෙනවා. පහළු ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඒසා ධාතු මනසිකාරයේ යම් තැනක ਵਿਚාර බුද්ධිය අනුව ඉදිරියට යනවනම් කම්මැලිකම තමයි ඒකේ ප්‍රධානම ලක්ෂණය. නීරසකම තමයි ඒකේ ප්‍රධාන ලක්ෂණය. නිදිමත ගතිය තමයි ඒකේ ප්‍රධාන ලක්ෂණය. අරමුණේ රස අඩුවීම තමයි ඒකේ ප්‍රධාන ලක්ෂණය. මේකේ බොහොම ලස්සන දෙයක් තියෙනවා. මොකද්ද? යමක් රසවත් නම් විචිත්‍ර නම් වෙන්කොට දැනගන්න පුළුවන් නම් ඒක තණ්හා කළ සංසාරේ බඳිනවා. යමක් විචිත්‍ර නැත්නම් ඒකාකාරී නම් තණ්හාව අඩු වෙනවා නම් නිවනට කිට්ටු. නමුත් නිවනට කිට්ටු වෙනට අනිවාර්යයෙන්ම කම්මැලිකම එනවා. අනිවාර්යයෙන්ම නීරස වෙනවා. අනිවාර්යයෙන්ම පාළු ගතියක් දැනෙනවා. මුස්පීන්තු ගතියක් දැනෙනවා. ඉතින් යෝගාවචරය අර ධාතු මනසකාරයේ දිගේ ඉදිරියට ගියාට අර මුස්පීන්තු ගතිය නිසා ගසාදාලා නැගිටලා යනවා. මේ විචාර බුද්ධියෙන් ඇති කරලා දීපු ලාභයක් බව දන්නේ. විචාර බුද්ධිය නිසා පේන ලක්ෂණයක් බව දන්නේ නැතුව මේ පාළු ගතිය නිසා, නීරස ගතිය නිසා භාවනා කර කර ඉන්නකොට ආස්වාද ප්‍රසවාසී ඒ වෙනුවට ආස්වාද ප්‍රසවාසී වෙනුවට ශබ්ද දිගේ යන්න ආසාවක් ඇති වෙනවා. මේකේ පා වෙලා තියෙනවා ශබ්ද අලුත් දෙයක් නිසා හිතේක පාරට නොකිය පයින්න ශබ්දෙට. එහෙම නැත්නම් වේදනාව. එහෙම නැත්නම් හිතවිලි. ඉතින් යෝගාචර කියනවා කවදාකවත් මට මේක ඉවර කරන්න බලන්න බෑ කෙනෙක් ඇස්සා. කවුරු හරි සද්දයක් කරුවයි කියලා කවුරු හරි කෙනෙක් හේතු කරගන්නවා මේකෙන් පිටපයි. නැත්තම් වේදනාවක් දඩමීම කරගන්න. නැත්තම් හිතවිල්ලක් දඩමීම කරගන්න. එතෙන්දී යෝගාවචරයේ විචක්ෂණ බුද්ධිය අවශ්‍යයි. විචාර බුද්ධිය අවශ්‍යයි. මේ වේදනාව මට මේ වෙලාවේ දැනෙන වේදනාව ලොකු වීම නිසාද නැත්නම් ආනාපානෙ පුංචි වීම නිසාද කියලා වේදනාව හිත ගියේ ආනාපානෙට කියන නීරසකම නිසාද ඉස්සෙල්ලා තිබුණා ආනපනේ නීරස වෙනකොට ඉබේම මේ පැත්තක තියුණු වේදනාව ලොකු වෙනවා. ආනපනේ නීරස වෙනකොට කොහිදෝ තියෙන සද්දයක් ලොකු වෙනවා. ආනපනේ නීරස වෙනකොට නැකි නැති වල්පල් හිතවිලි එන්න පටන් ගන්නවා. මෙන්න මේ සඳහා අර ආසස්පසද්දක වෙනස බලපු විචාර බුද්ධිය තව ඉදිරියට යනකොට ඒ යෝගාවචරයා මේ නීරසකම ඒකාකාරීකම එබැවින් මේ කම්මැලි මුස්පේන්තු ගතිය නිබ්බිදා ඥානයේ පෙර ලකුණක් බව දන්නේ නැති වුණොත් යෝගාවචරයේ වටේ තියෙන දේවල් වලට රණ්ඩු කර කර කේන්ති ගමි භාවනා කරා ගන්න. ඒ විතරක් නෙමෙයි කමඨාන් සුද්ධ වුණ කවදාකවත් කියන්නේ මම මේ ආනාපානය කරමින් ආනාපානය තුනී වීගෙන යනකොට ගෙවිගෙන යනකොට ඒකාකාරී වීගෙන එනකොටයි මට මේ ශබ්ද කරදරා. මේක ගෙවිගෙන තුනී වීගෙන යනකොටයි මට වේදනාව කියන එක කියන්නේ නැහැ. කියන්නේ ආනාපානේ කතාව පැත්තක තියලා මට ඒක පාට වේදනාවක් ආවම මට අමාරුයි. මට මේ ශබ්දයක් ඇවිල්ලා මම ඒක පාට අපරාධ මොකද ඒ ඒ මනුස්සයට ගහන්න ඕනේ මනුස්සයට බනින්න ඕනේ කියලා කොහිදෝ නැති නඩුවක් දාගන්න. නමුත් අර ඒ වෙනකොට ජීවෙමින් තුනී වෙමින් ක්ෂණ වේ සූක්ෂම වෙමින් පැවතිච්ච ආනාපානීය කතා ප්‍රවෘත්තිය අතහැරෙන එක මනසේ ෂටගතිය. මනසේ මායාවී ගතිය අපිට මේ සංඥා සංඛා දෙක හසුරව ගන්න බැරිකමේ ප්‍රධාන ලකුණක් ඔය. අපි කවුරු හරි අල්ලගෙන පිටතට මේ ප්‍රශ්න නඩුව ගෙනිච්චට මේ ඇතුලේ මේක සිද්ධ වුණේ ආනාපාන එන්නේ එන්නේ නීරස වෙච්ච නිසායි සම වෙච්ච නිසායි තුනී වෙච්ච නිසායි කියලා දැක්කොත් යෝගාවචරයට මේ සත්‍ය අරසකල ඉදිරියට යනවා. අතක සදාල නැගීටින් ගියොත් ඒ වගේම ගුරුවරයාට හරියට සපෙලක් කියන්න බැරි වුණොත් ඉතින් ගුරුවරයාට තේරුම් ගන්න බෑ. නිසා මෙතෙන් එනකොට යෝගාවචර කමඨහං සුද්ධ කරන්න ඉන්නේ ගොඩාක් චෝදනා පිටපීඩා එපා වීම අරගෙන මේක සුද්ධ කර කර සුද්ධ කර කර අහන්න ඕනේ ඔය ශබ්ද ඇහෙන අතරමැද ආනපන බලන්න බැරිද ඔය වේදනා තීති ටික වේලාවක් ගිහලා ඔක ආනපන බලන්න බැරිද ඉතිවිලි කවට කමන්නේ ඉතිවිලි අශ්යෙන් ආනපන බලන්න බැරිද කිව්වොත් යෝගාවචරයට ගුරුවරත් එක්ක තරහයි මොනව කතා කරනවද මේ මට මේ හොඳට මේ පාවලා තියෙදි තවත් මේ ආනාපාන මේ බලන්න කියලා. ගියපාර රිට්‍රීට් එක ඉවරනට පස්සේ ඉතින් හිටියා හොඳට නාකි වෙච්ච ප්‍රොෆෙසර් කෙනෙක්. එයා තමයි කතා කරේ. මේ ස්වාමීන් වහන්සේ කොච්චර බණ කිව්වත් මේ ආනාපානි තුනී වෙන එක විතරමයිලු කතා කරන්නේ හැමදාම. ඒක පුදුම ගතියක්. ඉතින් මේක හරි දක්ෂකමක්. බොහොම අමාරුයි මේ ශාන්ත වෙහෙල බලන්න තු කියනවා. මම මේකට ගැමි උපමාවක් දෙන්නම්. අනේ සමාවෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ කිව්වට ඒ ගමේ තියෙන කතාවක් ගැළපෙයි දන්නේත් නැහැ. මම මේ තුන්වෙනි රිට්‍රීට් එකේ ඉඳයි කියන්නේ ඉස්කෝලේ යන ළමයෙක් හිටියලු. පොඩි ටීචර් රචනයක් ලියන්න කිව්වොත් මොන මාතෘකාව දුන්නත් ලියන්නේ මැක්ක ගන්න. ඉතින් දවසක් ඒ ටීචර් කිව්වලු මේ පොල් ගහගෙන කියන්නේ. පිළිසගනු පොල් ගහ තාල වර්ගයේ ගසකි. ඒක මනුෂ්‍යරි තාම් ප්‍රයෝජනයි. අපේ ගේ ඉතරා පොල් ගහක් යට. ඊයට බල්ලෙක් නිදාගෙන සිටි. බල්ලගේ ඇඟේ මැක්කෙක් ඉදි මැක්කගේ විතර මේ ඇඟේ තියෙන රචනෙ ලියුවා. ඊට පස්සේ කිව්වලු ඉතුරු කැල මං අතින් දාන්නේ මාළුව ගැන ලියන්නේ. ඊට පස්සේ මාළුවා ජලද සතෙක්. වතුරේ ජීවත් වෙන සතෙක්. ඌ තුල ඌ උගේ ශරීරයේ මැක්කෙකුට හිටියේ නොහැක. හිටියොත් නැක්කගේ හැටි මෙහෙමයි කියලා ලියුවා. ඒ වගේ තමයිලු මේ ස්වාමීන් වහන්සේ කොහෙන් බණ කිව්වත් මේ ආනාපාන ගෙවෙන එකමලු කියන්නේ. මේ ශාන්ති වෙහෙස ගන්න නැතුව මේක කියනවට මම ස්තුති කරනවා. මේ නැක්කගේ උපමාවෙන් තරහ වෙන්න එපයි කියලා. මේ මේ තුනී වේගන යනකොට එන මේ එපා ගතිය, මේ මුස්පීන්තු ගතිය, මේ කම්මැලි ගතිය විශාල විචක්ෂණ බුද්ධියක දියුණුවක් වෙනවා. ඒ වගේම ධාතු මනසිකාරට හිත ගිහිල්ලා හිත වටණ්ඩ මාර බලවේග ක්‍රියාත්මක නැහැ. කෙලස් ක්‍රියාත්මක වෙන හැටි පිළිබඳව ලස්සන කතාවක් කියනවා. හැබැයි ඒක වක්‍රෝක්තියෙන් කියවෙනවා. ඉතින් ඒක යෝගාවචරය දන්නේ නැත්නම් සටනට කලින්ම පරාදයි. සටනට යන්න ඉස්සෙල්ලම පරාදයි. යන්න ඉස්සෙල්ල මේ සන්නාහය බැඳගෙන ගියොත් මම මේ ආනාපානෙ මුලින් ඉඳලා බලන්න ගිහිල්ලා මේ තුනී වේගන යනකොට නැක්කාම එහෙමයි කියලා නැක්කගෙන කියන්න දන්නවනම් අන්න දිනු. වෙන කියන්න දෙයක් නැහැ මැක්කම තමයි.